සිතයි. ගුවන් විදුලි රංගමංගල ජයන්ත කළුපහන රචනා කළ නාට්‍යය. රංගපෑම් ලාල් සරත් කුමාර ගයාන් විතාන නීලිකා මද්දුම පාලිත අබේරත්න හිලේරියන් පෙරේරා නාද සංකලනය මලින් ප්‍රදේශප්‍රිය ගුවන් විදුලි රංග මණ්ඩල නිෂ්පාදනය කරන්නේ වජිර ඉන්දික කරුණාසේන 99න් බේරිලා අන්න ඒක සිද්ධ වුණේ පුදුමාකාර විදියකට. එතකොට සිත කියන්න හදන්නේ ඇත්තක්ද හිතලුවක්ද? ඒක ඒක හිතලුවක් වෙන්නේ කොහොමද? එහෙම දේවල් සිද්ධ වෙන්න පුළුවන්. හරි හරි කේන්ති ගන්න තරම් දෙයක් මම කිව්වේ නෑනේ. හරි. අපි මොනවා හරි බොන ගමන් කතා කරමු. ඒක හොඳ අදහසක්. මොනවටද කැමති? විශේෂයක් නැහැ. එහෙම තමයි ඉන්න ඕනේ. විශේෂත්ව ඇති කරගත්තාම ජීවිතේ කොටු වෙනවා. නිදහස ඕනේ. සම්පූර්ණ නිදහස. <laughs> ආ ගුණදාස ගුණදාස හොඳ මිනිසයා. හොඳට දැනුම් තේරුම් තියෙනවා. <laughs> ඒ වගේ තැනකට මොන දැනුම් තේරුම් දෙචන්. ආ නෑ නෑ නෑ නෑ. එහෙම කියන්න එපා සිතත්. අන්න අන්න මිනිහ එනවා. ආ මොනවද කරවද? ආ ආ අද අලුත් යාළුවෙක් එක්ක. නෑ නෑ නෑ. අලුත් යාළුවෙක් නෙවෙයි. මේ පරණ යාළුවෙක්. ආ හොඳයි හොඳයි. අ දැකලා පුරුදුයි වගේ ආ මොනවද <laughs> වෙන දෙව්වම තමයි ගුණදාස දන්නවනේ <laughs> මම නොදන්න ඇස අද ඊයක <laughs> මම ඉතින් හැමදාම ගානකටනේ මේ චන්න ඔබ දැන් කිව්ව නේද සීමා වෙන්න හොඳ නෑ කියලා. ඒ ඉතින් සමාජ ජීවිතයේදී මේ <laughs> ඒ මදුසාදවලදී සීමා හදාගන්න හොඳ නෑ. ඔය ඉතින් කටි කියන්නේ වචන එහෙට මෙහෙට පෙරලන්න දැස්සයා. මම මේ පක්ෂයක වැඩ කරලා තියෙනවානේ. අපිට ඉතින් වාද කරලා දිනන්න බෑ. ඡන්ද සර් හරියට. මදුසාදවලදී විනයක් තියෙන්න ඕනේ. නැත්තම් වෙන්නේ කාලගෝට්ටි. ඒ විත්‍ය අපි මේ වහල යටදී අනන්තවත් දැකලා තියෙනවා අහලා තියෙනවස ඇත්තම. ඒ කිව්වේ නෑ සර් මම මේ කිව්වේ මෙහාට එන අය කරන විකාර. කරච්චා. සමහරු හින්දා අපිට නිදහසේ රස්සාවක් කරගන්න බෑ සර්. ආහා ඇති ඇති. කතාවට වැටුනහම ගුණදාසට රාජකාරියක් අමතක කරනවා නේද? <laughs> හරි හරි සර් මම ඉක්මනට අරගෙන එන්න මේ නියම කටගැස්මකුත් තියනවාද ආ සිද්ධාර්ථ උඹ අර කතාව නැවතුණේ මගේ හරි හරි මට මතකයි චාරුලතා ආ අන්න හරි අන්න හරි චාරුලතා එයා තමයි ඉතින් ඉතින් එදා ලස්සන ඇන්දෑවක්. ජනේලෙන් එහා පෙනුනේ මහා සාගරය සතුටින් උඩපයි. ලස්සන අහසක්. පසුබිමින් ඇහුනේ ජපන් සින්දුවක තනුවක්. අඩුවකට තිබුණේ මතු විතක් විතරයි. ගැහැණිය සංගීතය මధుවිත නැති වෙලා ඔමාර් කයියම්ගේ ලෝකෙන්න මම මේ කියන්නේ යන්නේ ඔමාර් කයියම් ගැන නෙවෙයි මම දන්න මම දන්නවා සිදත් ඒ වගේම මම දන්නවා මොකද මොකද මම දන්නවා ඔබ චාරුලතා ඉදිරියේ මధుසාද පවත්වන්නේ නැහැ කියලා එයා එයා ඒ වෙලාවේ හිටියේ දුකෙන්ද බය වෙලාද නැතිනම් කිසිම හැඟීමක් නැති විදිහටද කියලා මට මතක නැහැ. ඒත් මට යාන්තමට වගේ මතකයි ජපන් සංගීතයේ නින්නාද වගේ හිටියා මම. අනේ අනේ සිතා මොනවා? ජිවිලිය? ඔව්. ඒක තමයි ඇත්ත. චරුලතා ඒ කියන්නේ ඔයා විශ්වලා ගත්ත කිරි. සිද්ධාත් නවත්ත ගන්න ඔය විහිළුව. ඔය මොනවද මේ කියන්නේ? චරු. හ්ම්. ඒක කියන්නේ. සිද්ධාත් වෙස් වලාගත්තු කෙනෙක්ද? මෙච්චර කල් මාව ආශ්‍රය කරලා ඔයා කිව්වද චාරු? ඔයා වෙස් වලාගත් කෙනෙක් කියලා මම කිව්වද? මොකද නැත්තේ? එහෙම කිව්වා. මම එහෙම කිව්වේ ඔයා කිරිල්ලියක් වගේ හිටියයි කියලා කියපු නිසායි. ඒක කේන්ති කරන දෙයක් ඇයි? ආඩ නම් ඉන්නා. හරි. ඉතින් කියන ජාර ඔයා මොකක් ගැනද කී කිය හිටියේ අම්මේ මෙන්න ඔයාගේ දෙවෝ කියන වේතුරුව බොන්න මේ මං ආසයි දෙවල් කෙරවලට චුට්ට චුට්ට ෂිප් කරන්න බීර බොනවා වගේ ඈ මන්ද ඇයි මම බීර බීලා නෑනේ. සිද්ධාත්. තමයි. මම ඒ වෙලාවේ ආවේ පුතුම සතුටකින්. නිදහස දෝර බලමින් තිබුණා. <laughs> කිරිල්ලයක් වගේ නිදහසේ. ඒත් ඒත් ඉතා වැහිපල දවසක්. කොයි මොහොතක හරි බැස්ස කඩා වැටේ කියලා මට දැනුණා. තාම නම් පොත වැස්ස. ඒ තව ටිකකින් මහා වැස්සක් කඩා වැටේ වගේ. කමක් නැහැ. කුඩයක් තියෙන බෑග් එකේ. කවුද? කවුද මගේ පාසෙන් ඉන්නේ? මොනවා? ඒ මිනිහා කළු පාට දිග රේන් කෝට් එකක් ඇඳගෙන. ඉමදිවට මේ අඳුරු වෙලාවේ තවකට කිව්වේ නැද්ද? වෙන නොකියන එකේ ඇති වැඩක් නෙයි. ඉතින් අගේ කරන්න එපා බං. හරි එක්ක අපේ කතාව අදන්න දාමු. හරි හරි හරි. බලන්න එපා. මොකද දැන් මම වැටිද අඩුද? මට නම් හිතෙන්නේ අඩුයි වගේ. ආ ගුණදාස මොකදද අඳුද වැඩිද? ආ. තමුසෙටත් යමක්කමක් තේරෙනව නේද? මම හොඳ නිරීක්ෂකෙක් නෙස. ආ? ඒ කිව්වේ? මේ දෙදස්ස දන්නවනේ නැතුව නැතුව. මම හැම දෙයක් ගැනම හැම කෙනෙක් ගැනම හොඳට බලන් ඉන්නවා සර්. නැතුව මේ රස්සාව කරන්න බෑස. निराවුල් හිතකින් නිරවුල් මනසකින් බලන් ඉන්න ඕනේ සර්. ඇයි? එතකොට තමයි සර් හැම දෙයක්ම පේන්නේ. <laughs> තමුසේ මාර දාර්ශනිකයෙක් නෑ. <laughs> අනේ නෑ සර්. මම ඉතින් අහිංසක මිනිස්සයෙක්. යන්න. <laughs> මොනෝගත් ගුණදාසත් හරි වෙනස් වෙන්නේ. ඒ වගේ මිනිස්සු තමයි අපේ සමාජයට ඕනේ. ඉතින්ත් මෙතෙන්ට එන හුඟක් අය හරිම වෙනස්. ඇත්තමයි. ඒගොල්ලෝ වෙනස්. ඒ වෙනස්කමටද ඔය දාර්ශනිකයි කියලා කියන්නේ. ආ වෙන්නද වෙන්නද? නේද? <laughs> අර අර අර අර වම් පැත්තේ පිටියේ කෙලවරේ ඉන්නේ අර මූණ පුරා රැවුලවන් ඉන්න මහත්තයා. ඔව් ඒ මහත්තයා මදුවිත තොල ගාන්නේ ටික ටික. කවුද? කවුද? එයා ටික අමුතු මන්තරයි. සර් ටිකක් නෙමෙයි. ඒ මහත්තයා ගොඩක් අමුතු කෙනෙක්. ඇයි ගුණදාස එහෙම කියන්නේ? ඒ ඒ මහත්තයා ඉන්න මේසෙ උඩ තියෙන අර පුරුදු මල්ල ඒකේ තියෙන පොත් ගොන්නක් කිසිම කතාවක් නැහැස මුනිවරෙක් වගේමයි සර්ට කියන්න කෑම බීම ඉල්ලන්නේ ගොළු භාෂාවෙන් ඒ කියන්නේ ඒ මනුස්සයා ගොළුද නෑ නෑ සර් සමහර වෙලාවට කතා කරනවා ඔව් මේ මිනිහා දවසක් මගෙන් ගිනි පෙට්ටිය ඉල්ලුවා ආ අපාර චරිතයක් නේ. නැස ඒ මහත්ය පුදුම නිදහසකින් ඉන්න කෙනෙක්. හරි හරි හරි. ගුණදාස ගිහිල්ලා අපිට තව ගේන්න යන්න. අනේ සමාවෙන්න සර්. චන්න මට හිතෙන්නේ ඒ ඉන්නේ ඔමාර් කයියාම් කෙනෙක්. ඔමාර් කයියෝ මොනවා වුණත් නියම නමක් ඈ චන්න ඒ මිනිසයා හරිම සුන්දර කෙනෙක්. කොයි තරම් සද්දබද්ද තිබුණා මේ සිද්ධාත් මට උමාර් කයියන්ගෙන් වැඩක් නැහැ. මට මෙතන ඉන්න කිසිම කෙනෙක්ගෙන් චන්න චන්න කෑ ගහන්න එපා මිනිස්සෝ. බීබද්දෙක් වගේ ඇසිරෙන්න එපා. එහෙම හරි. එහෙනම් මම යන්න මං ගියාම හරිනේ. චන්න චන්න. මෙතන. ඉඳගනි ඉඳගනි වෙන්න එපා. ඇයි මේ ඉතුරු කරලා? ඈ මොකද්ද ප්‍රශ්නේ? ඈ හරි හරි හරි. එහෙනම් මට අර කතාව මොන කතාව? ඈ ඔච්චරටම වැඩිද? ඈ මේ දැන් කියපු දේ මේ දැම්ම මමතක වෙන්න තරම් ඈ <laughs> මේ මිනිස්සු චාරුලතා චාරුලතා හරි හරි හරි හරි චාරුලතා ඊට පස්සේ මොකද උනේ මට වුණා මේ මිනිස්සු වේගෙන් එන සපත්තු සද්දේ පිටිපස්සෙන් බැලුවා ඊට පස්සේ ඊට පස්සේ මිස එක පාවරට මගේ ළඟට පැන්නා. ඉන්සුගේ කට වැව්වා. ඔගේ හදවත නැවතුනා වගේ මට දැනුණා. මාව කොට දාපු මාළුවෙක් වගේ කැහෙන්න පටන් ගත්තා. සිත මේ බලන්න. බලන්න මතක් වෙනකොට මගේ ඇඟේ දැනුත් හිරිකට පිපෙනවා. ඉතින් චාරු ඔයාට තිබුණේ කෑ ගහන්නනේ. අයියෝ සිතන්. මම කොහොම කෑ ගහන්නද? මගේ කට ලේන්සුවකින් තද කරලා තියෙනකොට. ඔයා තාම බය වෙලා. ඔව්. එතකොට එතකොට මම වැන් එකක් ආවා. තිබුණේ නැවතුවා. සුදු වැන් එකක්. අයියෝ පාටක් තියා හැඩයක්වත් තිබුණේ නැහැ. උහු උන් මාගේ වාහනේ ඇතුළට පණු කෙරුවා. පිට ගැහලා කනින මගේ ඇත්තට තද වෙන්න බැන්නා. මට කිසි දෙයක් පේන්නේ නැහැ. කෑ ගන්න බැරි වුණා. මට මතකයි එක තැනකදී වාහනේ නැවතුවා. හෝටලයක් ළඟ. අයියෝ පිස්සුද සිතත් පිරිමි හිතන්නේම ඔහොම තමයි. ගෑණික් දැක්කොත් හොටලයක්. එක්ක හොටල් කාමරේ. පුරුෂාලිපත්ති වෙන මොකද? මම අදහස් කළේ ඒ වගේ දෙයක් නෙවෙයි. සිතා ඔයා කොහොම හිතුවත් මට කමක් මොකද මන් දන්නවා අපි දෙන්න දෙන්නේ එක්කෙනෙක් නෙවෙයි. අනිත් එක කවදාවත් එක්කෙනෙක් වෙන්නත් බෑ. හරි හරි හරි. එච්චර කේන්ති ගන්න එපා. හරි කතාව කියන්නකෝ. ඊට පස්සේ එහෙම ගඟක් කරාගෙන යන සද්දයක්. ඔබන්නද මට හිතුණා උම්මගේ බෙල්ල මිරිකලා හරි එහෙම නැත්නම් වෙඩි තියලා හරි ඔබ ගඟට තල්ලු කරයි කියලා. එතකොටම එතකොටම කවුදෝ මගේ ඇස් දෙක බැඳලා තිබුණු ප්‍රතිපරාල ගැලෙව්වා. මුඛවලවත් ගැලෙව්වා. ආ කංගාව කලන සද්දට බය වුණා. මම එකපාරට කෑ ගහන්න හැදුවා. එතකොටම එකෙක් පැනලා මගේ හකට ගාවට පොඩ්ඩක් කිව්වා. චාරි ඔයා ලස්සන මාර්ග කතාවක් ලියන්න සූදානම් වෙනවා. ප්ලීස් සිතත් මම විශ්වාස කරන්නකෝ. ආ හරි හරි ඉතින් කියන්නකෝ. ආ ඊට පස්සේ ඔව් මට කිව්වා බිම වාඩි වෙලා අත්තික උස්සගෙන ඉන්න කියලා. අයියෝ ඔයා තාම දිවුල් කිරි ටික බීලත් නෑනේ. ඔයා මේ දිවුල් කිරි ගැන කතා කරනවා. පැහැරගත්තේ. අයියෝ සිතත් මොන්නන්නේ කොහොමද? ඒක අහන්න ඕනේ මේ මිනිසුන්ගේ. චාරු. මේ මිනිසුන්ව දැක්කොත් අඳුරන්න පුළුවන්. හැබැයි මට මතකයි අර අර මගේ පස්සෙන් ආපු කළු පාට රේන්කෝට් කාරයා. ඉතින් අන්න මේ මිනිස්සයා මට පින්තූරයක් පෙන්නුවා. කතාවද? අන්න ඒක තමයි මාස්තානේ. මාව විශ්වාස කරන්න සිද්ධාත්. හරි. ඔයාගේ පින්තූරයක් කොහොමද පාතාල කල්ලියක් අතර ගියේ? දන්නේ. ඊට පස්සේ එක්කෙනෙක් මගේ හෑන්ඩ් බෑග් එක අදින්න පටන් ගත්තා. මේ අර ඒක ඇතුලේ තියෙන ඔක්කොම ඇත්ත. හරියට මේ හොර බඩුව හොයනවා වගේ. මොනවද තිබුණේ බෑග් එකේ? උම් මගේ ඩෙන්ටි කාඩ් එක අරගත්තා. කියයි කියන්නද නෑ නෑ නෑ මං අඩෝ කොටුණු කෙනෙකුට ඕනේ එකම දේ නිදහස කියලා මට ඒ වෙලාවේ දැනුණා සිතත් අපි කාට නිදහසුනේ ජීවිතේ විඳිනවා කියන්නේම නිදහස ඒක පාරටම මට නම් වුණා මං හිතුවා මගේ අවසානි තමයි කියලා ගඟ ගලන හඬ මගේ කම්වල කුමෝකාර දුන්නා. එතකොට චාරු මට හිතෙන්නේම ඔයා නව කතාවකට විලිරුදා වෙන්න පිළි. මට නම් හිතෙන්නේ චාරුලතා බොරුවක් කළා. ඒකෙන් එයා වෙන කොහේ හරි යන්නේ නැති. ඔබට පිස්සුද? මට චාරුලතාව විශ්වාසයි. මේ රටේ ওই වගේ දේවල් සිද්ධ නොවෙනවා කියලාද චන්න කියන්නේ? <sighs> මොනවා වුණත් සිතත් ඒ මිනිස්සු චාරුලතාව ආයෙත් ගෙනත් කොටුවේ ස්ටේෂන් ළඟ දාලා ගිය එක හොඳයි. මොනවා වුණත් ඉතින් ජීවිතයක් නෙබේරුනේ නේද? අන්න. අන්න. යන්න. බල බලපන්. ඕම කයම් වෙනවා. ඔය වගේ දේවල් ලෝක ආරම්භයේ ඉඳලාම සිද්ධ වෙලා තියෙනවා. ඕම හරි හැම බැඳීමකින්ම මිදලා නිදහස් වෙන්න මිනිස්සු කැමති පුතා ඒ කිව්වේ කිව්වේ ජීවිතය කියන්නේ පුදුම ලස්සන බියකරු ශෝකජනක සිදුවීම් මාලාවක එකතුවක් එතකොට මේ ජීවිතේ කියන්නේ විඳින්න මිසක් විඳවන්න නෙවි කියලා අහලා ඇතිනේ. ආ. අහලා තියෙනවා. අහලා තියෙනවා. හ්ම්. මේ වාඩි වෙන්න. ඔව්. ඔව්. එන්න. ඔව්. බොහෝම ස්තුතියි. ඔව්. කුසලානය පුරවන්නද ඇයි ඇයි hina වෙන්නේ පුරවන්න ඔබේ වතු වතු හෙලන්න වසක් කල ගින්නට ඔබේ පසුතැවිලි සීත කළ පිළිය කල් විහංගාගේ ගමන ළඟයි කෙලවර වන් ඉතිලේ ඌ අන් බලන්න පුරවන්න ඔබේ මදු බඳුන මම මම කිව්වනේ ජීවිතේ අපූර්ව දේවල් සිද්ධ වෙනවා ඒව පුරුවක් නෙවෙයි ජීවිතයමයි මේ ලෝකේ සිද්ධ වෙන දේවල් බැලුවාම අර කෑනු ළමයා මුණ පාපු අත්දැකීම පුංචි දෙයක්. අනුනවෙන් උනත් ජීවිතේ බේරුණානේ. <laughs> ඔව් මේ එයාගේ ජීවිතේ බේරීම තමයි වැදගත්ම සිද්ධිය. ඔව්. පුරවන්නම මතු බඳුන Oh, <laughs> ස්වභාවයෙන් බේරිලා ජයන්ත කළුපහන රචනා කළ නාට්‍යය රණපෑම් සිතත් ලාල් සරත් කුමාර ඡන්න ගයන් විතාන චාරුලතා නීලිකා මද්දුම ගුණදාස පාලිත අබේරත්න Omar Khayyam, Hilarion Pereira. නාද සංකලනය මලින් ප්‍රදේශප්‍රිය. ගුවන් විදුලි රංගමඩල වජිර ඉන්දික කරුණාසේනගේ නිෂ්පාදනයයි.